පාසල් කාලේ අවුරුද්දක් සේවය කරා. කරපු කාලය තුල අපි ඉතින් ඒවට පඩි ගෙව්වා. විදුවල් ප්‍රතිවරයකට ඊට. තව ඉතින් එයාගේ අවසාන අධ්‍යයනයේදී ඉස්කෝලේ නිවාඩු දීලා මාසයක් විතර නිවාඩු අවසන් වෙලාවේදී හෙට ඉස්කෝලේ පටන් ගන්නවා කියද්දී එයා කිව්වා මෙහෙම මට හෙට මම මක්කම යන්න වෙලා තියෙනවා. මගේ දෙමෝපියත් එක්ක කියලා කිව්වා. අපි කිව්වා ඒක නෙවෙයි ඒක වෙන්න ඕනේ. ඉස්කෝලේ ළමයි අතර මං වෙනව නේද කියලා. ඒක තමයි අවසානට එයා කතා කරලා ගියපු වචනේ. එයාගේ හිතුවත් එක්ක හිටියා කොළඹදී. අපි දන්නා දුන්න කෙනෙක්. එයා තමයි කිව්වේ ඉස්කෝලේ පවත්වාගෙන යන්න මේ මෙහෙම මේ ගුරුවරයෙක් විදිහට ෆිසිකල් විදුවල් ප්‍රතිවරයෙක් හැටියට මෙයාගේ සුදුසුයි අනික සාමාන්‍යයෙන් භාෂාවල් ඒ වගේම දක්ෂතාවයකුත් තියෙනවා එහෙම කියලා අපිට අපි ඉගෙනීම් ශාස්ත්‍රය අපි නැහැනේ අපි ව්‍යාපාරිකයෝනේ